හොඳයි අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ චුන්ද කර්මාර කර්මාර විසින් පූජා කරන ලද අවසන් දාණය නිසා ශක්තිය ඉපදුනායයි හැඟීමක් මා වෙත පහළ වුණා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඇත්තටම චුන්ද කර්මාර පුත්‍ර අන්තිමට දීපු දාණයෙන් ලොකු ශක්තියක් ගොඩ නැගුණා. දැන් විශේෂයෙන්ම තථාගතයන් වහන්සේට තිබුණු ඒ අතිසාර රෝගය ඒ අතිසාර රෝගයේදී පහසුවෙන් බඩේලිය යනවනම් තමයි යම්කිසි පහසුවක් ඇති එක පැත්තකින්. එහෙම නැති වෙච්ච ගමන් ඒකෙන් පීඩාව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා චුන්ද්‍ර කර්මාර පුත්‍ර සකසලා දුන්නේ ඒ විදිහට පහසුවෙන් අර බඩේලිය යන්න බල පිට වෙන්න පහසු ආහාරයක් කියන එහෙම අදහසකුත් තියෙනවා. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේට අවසාන අවස්ථාවේදී ඒ ධාන අභිඥා සියලු බුද්ධ ඥානයන් අවදි කරගෙන ඒ සියල්ලට සියල්ල මතු කරන්න අවශ්‍ය පූර්ණ කාය ශක්තිය ලැබුණේ චුන්ද්‍ර කර්මාර පුත්‍රගේ දානයත් එක්කලා. ඉතින් ඒ නිසා ඇත්තටම ඒකෙන් ශක්තියක් ලැබුණා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර ආනන්ද හාමුදුරුවෝ ලව අර පණිවිඩය යවන්නේ ඔහුට කියන්න තථාගතයන් වහන්සේට මේ දීපු දාණය සුවිශේෂ දානයක් කියලා. ඒත් ඇත්තටම ඒකෙන් ශක්තියක් ලැබුණා බුදුරජාණන් වහන්සේට. බොහොම පිං අවසරයි ස්වාමීන් වහන්සේ. එච්චරයි ප්‍රශ්න තියෙන්නේ.